හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2019 මැයි මාසයේ දෙවැනි බ්‍රහස්පතින්දා දෙවැනිදා අදත් අපි ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 3:00මාරට එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියා වේලාවෙන් රාත්‍රී 8ට නැව ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10ට සම්බන්ධ වෙන්නේ අපි ධර්ම සාකච්ඡාව සඳහායි. අප කෙරෙහි මහත් ආනුකම්පාවෙන් වෙනදා මෙන්ම අදත් අපිට සම්බන්ධ වෙනවා චිපාද වෙනිමල් දිනාලංකාර ස්වාමීන් වහන්සේ නව ශ්‍රී ලංකාවේ සිට ස්වාමීන් වහන්සේ වහන්සේ සවනත ශිෂ්‍යස වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා ස්වාමීන් වහන්සේ එමනම් ඔබ වහන්සේට මම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට નિયમિત ධම් කරුණු අපිට මතක කර දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.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 ඒ සුපරිසුද්ධ ස්වාක්ඛාතාදී ගුණයන් යුත් වූ ධර්මස්කන්ධයට ධර්ම රත්නයට මම নমස්කාර කරනවා වේ নমස්කාරය වේවා ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට ශ්‍රාවක භාවයට පත් වී සංසාර දුකින් ඈතර වී ලෝකයාටත් පිහිට වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් ධම්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන් සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන් වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ පුණ්‍ය චේතනාවන්ගේ ආනුභාව බලයෙන් මේ පින්වත් හැම දිනාම සිදු කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අද දවසේ මේ පින්වතුන්ට මේ අභිධර්ම පාඩම හරහා අභිධර්ම දේශනා සාකච්ඡාව හරහා ඉදිරිපත් කොට කියා දෙන්න බලාපොරොත්තු වන ධර්ම කාණ්ඩය හැම දිනාටම හොඳට පැහැදිලිව වැටහේවා තේරේවා තේරුම් ගන්නට ලැබේවා හැම දිනාටම මේ ධර්මයේ අසන වේලාවේදී කිසිම ක්ලේශයක්, ද්වේෂයක්, කාමච්ඡන්දයක්, හිතේ විචිත්ත භාවයක්, ක්ලේශයක් පහළ නොවි, බාධාවක් නොවි හිත ශාන්තව පවත්වා ගන්නට හැකි වේවා. නීවරණ ධර්මයන්ගෙන් පීඩා විඳින්නේ නැතුව ඒකාග්‍රතාව මානසිකාරයෙන් යුක්තව මේ ධර්මය අහලා, මේ ධර්මය හිතලා, මේ ධර්මය මෙනෙහි කරලා එම නිවන් මාර්ගයක් බවට පත් කරගෙන ප්‍රතිපත්ති මාර්ගයක් බවට පත් කරන සෑම දිනාටම සංසාර දුකින් මිදලා නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා එසේ කරුණාවෙන් ආශිර්වාද කරමින් අපි මේ පින්වතුන්ට අද ධර්ම කොටාසයක් ඉදිරිපත් කරනවා ඉතින් මගේ මතකයේ හැටියට ගිය පාර අපි පච්චාජාත පත්‍ය පිළිබඳව කතා කළා ඊළඟට අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේකේ තිබෙනවා ධර්මවල ආශේවන පත්‍ය කියලා පත්‍ය ගුණයක්. ඒ කියන්නේ උපකාරක ගුණයක්. අපි මේ ගැඹුරින් මේ ප ဋ ාණය ප ဋ ාණයේ තිබෙන ධර්ම ස්වභාව, පත්‍ය ධර්ම ස්වභාව පිළිබඳව කතා කරන සාකච්ඡා කරගෙන යන ගමනක් මේ. අතිශේ සූක්ෂම වූ ධර්මවල අතිශේ සූක්ෂම වූ නාම ධර්මවල තිබෙන තේරුම් ගන්නට පවා බැරි අමුතුම විදිහේ ගුණ ශක්ති ස්වභාවයක් පිළිබඳව මේ හාරහාර අවසවස බලමින් ඒ ධර්මවල තියෙන හැඩවැඩ දකිමින් සියුම් ධර්මවල තිබෙන්නා වූ ධර්ම ලක්ෂණ ධර්ම ස්වභාව තමයි මේ දකින්නේ. ඒක ඊ타මත්ම දැරෑරුම් කාර්යය. නමුත් අපි මේ ධර්ම ස්වභාව දැක බලා ගන්න ඕනේ. උදාහරණයක් හැටියට අපි මතකයට මතක් කරගත්තොත් මේ වතුරවල තිබෙනවා ගලා යන ගතිය අපි එහෙම හිතනවා අපි තව ප්‍රායෝගික පැත්තට ගියාම වතුර භාජනයකට අත තැබුවාම වතුර වතුරට අත දැම්මම අතේ වතුර තැවරෙනවා ඇයි වතුර තැවරෙන්නේ අතේ? ඒ වතුර වල තිබෙනවා අපේ අතේ තැවරෙන අපේ අතට එක්කාසු වෙන ගතිය. ඒක නෑ කියන්න බෑ. ඒක කිසිම විදිහකින් එහෙම නෙවෙයි කියලා කියන්න බෑ. හේතුව වතුරයකට අපි අත දැම්මම අපේ අතේ වතුර තැවරෙනවා හොඳට ප්‍රත්‍යක්ෂයි. එතකොට වතුරේ අපේ ඇඟේ තැවෙරෙන ගතියක් ස්වභාවයක් තිබෙනවා. ඒ වගේ වතුරේ තවත් වෙනම ಗುಣ. ඒ කියන්නේ වතුරයකට අත දැම්මාම ඒකේ තිබෙන ගුණයක් අපිට දැන සීතල හෝ උණුසුම්. ඒ වගේ දැන් මේවා ඒ වතුර හේකේ තිබෙන යම්කිසි ಗುಣ ස්වභාවයක් නොසිතා අතහැරලා දාලා තියෙනවා. ඒ වගේ මේ ලෝකයේ තිබෙන්නා වූ ධර්මවල නාම ධර්මවල රූප ධර්මවල තියෙන සැඟවිච්ච සූක්ෂම වෙච්ච ධර්ම ස්වභාව තිබෙනවා. ඒවා qualities. ඒවා ධර්ම ස්වභාව. ධර්ම ස්වභාව කියලා කියන්නේ ඒ කාරණයක් නිසා. හේතුවේ ගුණේ විතරක් දරාගෙන තිබෙනවා. අනිත් එක තමයි සත්වයේ පුජ්‍යලේ කියලා කියන්ට නැතුව හුද කලාව ඒ ධර්මයේ ගුණය ඒ ස්වභාවයේ දරාගෙන පවතිනවා කියන අර්ථයෙන් තමයි අපි ඔය ධර්ම කතාව කියන්නේ. එතකොට මේ ඒවත් ලෝක ස්වභාව ධර්ම. කෙනෙක් නියෝජනය කරනව නෙවෙයි. අද අපි මේ කතා කරන ධර්මකාණ්ඩයේ තුල තියෙන්නේ අනන්ත ලක්ෂණ තිබෙනවා. කියන්නේ එක එක වගේ තිබෙනවා අමුතු අමුතු ගති. හැබැයි දේශනා කරලා තිබෙන කොටාසය අපේ හිතට ගන්ධ දැනගන්න තීරුම් ගන්නට වටහා ගන්නට සරලව කියනවා නම් අපේ හිතේ අපහසුයක් නැතුව සවරගන්න ගාව ගන්න පුළුවන් කොටසක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ වැඩේ අපිට තේරෙනවා මේ වැඩේට බැස්සම. මේ බණ අහන මේ හිතන වැඩේට බැස්සන් පස්සේ කොච්චර අමාරුද කියලා. අපි දැන් මේ කාරණේට බහිමු. අද කතා කරන්නේ චිත්ත චෛතසික නාම ධර්ම වල තිබෙනවා ඒ වගේ මේ අමුතු විදිහේ වර්ගයාට උදව් කරන වර්ගයාට ශක්තියක් ලබා දෙන අමුතු ගතියක්. ඒක තමයි මේකෙන් කියන්නේ. අපි හිතමු මෙහෙම. පොඩි ගල් කැටයක් තිබෙනවා. ඒ ගල් කැටේ හරි හයිය. ඒක කඩන්න බෑ. හැබැයි ඒකට ගහනවා නිති පාරක්. කුළුගිරි පාරක්. කැඩෙන්නේ නැහැ. දෙවෙනි පාරක් තෙල්ල කරනවා. කැඩුනේ බිඳුනේ නැහැ. තුනක් හතරක් ගැහුවා. හැබැයි පස්වෙනි පාර විතර ප්‍රහාරය ගහන එල්ල කරනකොට ඒ ගල කැඩලා කුපුල යනවා. හොඳට හිතලා බලන්න. පාරවල් කීයක් ගැහුවද? පාරවල් කුළුගුඩි පාරවල් පහක් ගහලා තිබෙනවා. හැබැයි කුළුගුඩි පාරවල් පහෙන් මේක බිඳී ගියේ පස්වෙනි එකේදී. හතරක් අපත යනවා කියලා අපිට හිතෙනවා. එතකොට පස්වෙනි කුළුගිඩි පහරින් බිදී ගියා. ඊට ගැව ඊට කලින් කුළුගිඩි පහරවල් හතරක් එල්ල කරා. කැඩුන්නේ නැහැ. එතකොට හතරක් අපතේ අනවශ්‍යයි කියලා අපිට හිතෙනවා. අපතේ ගියා. හැබැයි එහෙම හිතුවට මේකෙ සිද්ධ වෙන්නේ මෙහෙමයි. පස්වෙනි කුළුගිඩි පහරින් ඒ ගල කැඩී යන්න නම් හතරවෙනි පහරෙන් ශක්තියක් තියෙන්න ඕන. තුන්වෙනි එකෙමුත් ඒකට එකතු වෙච්ච බලයක් තියෙනවා. දෙවෙනි එකේ පළවෙනි එකෙන් එකතු වෙච්ච බලයක් තියෙනවා. පළවෙනි කුළුගිඩි පහරින් යම්කිසි ගැන්මකට ඒකට බලපෑමක් කරා. දෙවෙනි කුළුගිඩි පහරෙමුත් ඊට වඩා ටිකක් ඒක හොලවල දැම්මා. තුන්වෙනි හතරවෙනි කුළුගිඩි පහරෙමුත් ඒක ටිකක් මෙලෙක් කරා. කැඩෙන තත්වයට බුරුල් කළ දුන්නා. පස්වෙනි එකෙන් තමයි කැඩියන්නේ. පළවෙනි පළවෙනි කුළුගිඩි පහරවල් ටික අර ඊළඟ ඊළඟ ඒවට උදව් වුණානේ. ඔන්න ඔය වගේ ගතියක් චෛතසික ධර්ම හිත්වල තියෙනවා. ඔය කතාව තමයි ආසේවන ප්‍රත්‍ය හරහා අපිට කියලා දෙන පාඩම. මේක මේ වෙලාවේදී කතා කරන්නේ තියෙනවා ප්‍රත්‍ය ධර්මයන්ගේ වීති සංග්‍රහ. වීති සංග්‍රහය ගැනයි මේ කියන්නේ. හැබැයි මේ වීති සංග්‍රහය වීති ක්‍රමය වීති ප්‍රතිපටිපාටිය කියනද කියාගෙන යන්න නම් ඒකේ ස්වභාවය පළමුව කොට තේරුම් ගන්න ඕනේ. මේ පින්වුතුන්ට මීට කලින් දවසක අපි මතක කලින් දවසක කියලා පෙර කියලා දුන්නා ආශේවන ප්‍රත්‍ය ස්වභාවයට මේ පින්තූරයක් මුල් කරගෙන මගේ මතක හැටියට පින්තූරයක් පේන් කරන පින්තූරයක් ගැන කියලා දුන්නා ඒ කියන්නේ දැන් අපි ගෙවල් පාට කරනවා ගෙවල් පාට කරනකොට ඒ ගේ බිත්තිය එක පාටක් තියෙන්නේ. අපි හිතමු තද රතු පාටක්. ඉතින් මේ තද රතු පාට නැති කරන්න ඕනේ. ඒකට උඩින් අපි පාටක් ගන්නවා. මොකක් හරි සුදු පාට ගන්නවා. හැබැයි සුදු පාට එක වතාවක් ගෑවා පමණින් ඒක සුදු වෙන්නේ රතු වෙලා. වෙන්නේ රතු පාට යන්තම් යට වෙලා සුදු එක ටිකක් තැවරිලා යන එක තමයි සිද්ධ වෙන්නේ. මදි මේක. තව පාටක් තව තාවක් ඒ පාටම ගන්න ඕන සුදු පාට. එතකොට ඕන තව ටිකක් යට වෙලා ගියා. ඒත් හරියටම හරි කියලා නැහැ. තව තාවක් ගන්නවා. දැන් හැබැයි අර තිබ්බට වඩා නරකම නෑ. හැබැයි නිකන් ඒත් යන්යන් තැන් වලින් රතු පාට නිකන් ඇතුලේ තියෙනවා වදෝ කියලා මතුවේ. තවත් වතාවක් ඇක් ගන්නවා. එහෙම ගෑවෙන් පස්සේ අර සම්පූර්ණ රතු පාට කියලා සුදු පාටක් එනවා. ඒ වගේ කලින් යම්කිසි පාටක් ගෑවාද ඒ පාට නැවත නැවත ගෑවාම පසුව පසුව ගානකොට ඒ පාට අර රතු පාට ගතිය නැති වෙලා වහලා ඒක මකලා Tamange ගතිය හොඳට බලවත්ව ඉස්සරහට ඉලිප්පිලා පේන්න ඒක උපකාර වෙනවා. උපකාර වෙනවා. ඒකයි වෙන්නේ. පළවෙනි කෝඩ් එක දෙවෙනි එකට උපකාර වෙනවා. දෙවෙනි කෝඩ් එක තුන්වෙනි එකට උපකාර වෙනවා. තුන්වෙනි එක හතරවෙනි එකට හතරවෙනි එක පස්වෙනි ඔය විදිහට තමයි කලින් කලින් ඒවා පසුපසු ඒවාට ශක්තිමත් වෙන්නේ සහ උදව් වෙන්නේ උපකාර වෙන්නේ පිහිට වෙන්නේ ඔන්න ඕක තමයි හොඳට හිතේ තියාගන්න ඕනේ බණපදේ. ස්වභාව ධර්මයේ, ගුණ ධර්මයේ. කොහොම එකක් තියෙනවා. ඊළඟට මේ ඌව සිත්වල තිබෙන්නේ. නාම ධර්ම වල තමයි ඌව තියෙන බව අපි කතා කරන්නේ මේ පාඩමේ. නාම ධර්ම කියලා කියන්නේ මොනවද? සිත් සහ චෛතසික ධර්ම. සිත ඒ සිත ඇතුළේ උපදින්නා වූ ගති ස්වභාවයන්ට මානසික ගුණ ස්වභාවයන්ට මානසික ධර්ම ස්වභාවයන්ට කියනවා චෛතසික ධර්ම කියලා. ඔය කලින් ඇතිවෙච්ච චිත්තයක් පසු ඇතිවෙච්ච චිත්තයකට බලපානදී. ඕක තමයි ඕකේ අසිති දෙන සැඟවිච්ච උපකාරමේ රහස් ගුණය. මේ සිත් ගැන කියාගෙන යනකොට අපිට මේ අහුවෙන එක එක වර්ගයේ සිත්. භූමි වශයෙන් සිත් අහුවෙනවා. ඒ කියන්නේ කාමාවචර භූමියේ සිත්, රූපාවචර භූමියේ සිත් කියලා කියනවා. අරූපාවචර භූමියේ සිත් කියලා කියනවා. ලෝකෝත්තර තත්වයේ සිත් කියලා කියනවා. කොහොම සිත් ගණක් අපි කියවනේ. ඊළඟට ආයෙ කිව්වා අපි සාකච්ඡා කළා සිත් ටිකක් තිබෙනවා මේ කුසල සිත් අකුසල සිත් ඊට පස්සේ අව්‍යාකෘත සිත් කියලා. තව තියෙනවා කුසල අකුසල ක්‍රියා විපාක ඔහොම සිත් බෙදලා තියෙනවා. හැබැයි ඔය ඕවත් ඔහොම තියෙනවාය කියලා අපි අමතක කරන්න හොඳ නෑ මේ කාරණේදී. ඔය ඔක්කොම සිත්වල සිත් 89ක් ගත්තාම ඔය හැම හිතකම ආසේවන ගුණය සත්‍ය දෙන ගතියකුත් නැහැ ගන්න ගතියකුත් නැහැ මේ කාරණයක් හොඳට නැවත මතක තියාගන්න. ඒ තමයි දැන් මේ කතා කරන්නේ ආසේවනය ප්‍රත්‍යය ගැන. ඒ කියන්නේ පස්සේ පහළ වෙන හිතකට කලින් ඇතිවෙච්ච මතුවෙච්ච හිතක යම්කිසි උපකාරමය ගුණයක් හුරු කිරීමක් ඒ වගේම උදව්පකාර කිරීමක් තියෙනවාය කියන කතාව තමයි මේ කියන්නේ. එතකොට කලින් හිතකින් පස්සේ හිතට උපකාර වෙනවා නම් පස්සේ හිත තමයි පළවෙනි හිතේ ශක්තිය ගැනුම්කාරයක්. පළවෙනි හිතේ උපකාරය ලබන්න. පළවෙනි හිත තමයි උපකාරය දෙන්න. එතකොට දෙවෙනි හිත තමයි පළවක්. ඔය ඔය කතාව ওই විදිහට තියෙනවා. දැන් මේක මෙහෙම හිතාගත්තම මේක මේ විදිහට තේරුම් ගත්තම දැන් හිත කියන ඒවා තියෙනවානේ. භවංග හිත තිබෙනවා. ඊළඟට භවංග එන් බිඳී ගියන් පස්සේ පංචද්වාරාවජිනී තිබෙනවා. ඒකත් හිතක්. ඊළඟට චක්කු විඥානය කියලා එකක් තියෙන ඒකත් හිතක්. සෝත ගාන ජීවහා කාය විඥාන තියෙන ඒවා හිත. ඒ පෙරී ඉවරුණායින් පස්සේ සම්පටිච්චනේ කියලා හිතක් තියෙන ඒවා හිත. සම්තිර්ණය කියලා තව එකක් තියෙන ඒවා හිත. වොත්තපනේ තිබෙනවා, ජවනේ තියෙන, සදාරම්මනේ තියෙන, තව ඊට පස්සේ භවංග තියෙන ওই වගේ හිත් තියෙනවා. අපි හොඳට සිහියේ දරා ගන්න ඕනේ මේ හැම හිතක්ම ඔය කියන ආසේවන පත්‍ය ගණ්ඩක් ආසේවන පත්‍ය දෙන්නත් එහෙම හැකියාව තියෙනව නෙවෙයි කියලා. ඔක්කොටම බෑ වැඩේ කරන්න. ඔක්කොටම ආසේවනපත්ති ලබන්නත් බෑ. ඔක්කොටම ආසේවනපත්ති දෙන්නත් බෑ. ඒක නිසා මේ ටික කොතනද තියෙන්නේ කියන එකත් අපි දැනගන්න ඕන. සිත්වල තිබෙනවා සිත් චිත්ත වීතියක වැඩ කරනකොට ඒ වගේ තිබෙනවා ක්‍රියාසිට තිබෙනවා ඒ වගේම විපාක සිත් තිබෙනවා ජවන් සිත් තිබෙනවා ඔය ඔය වගේ ටිකක් තමයි තියෙන්නේ ක්‍රියා සිත් තිබෙනවා ඒ වගේම විපාක සිත් තිබෙනවා ජවන් සිත් තිබෙනවා ඒ ජවන් කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන් දැන් මේ මේ කියන චිත්ත වීතියක චිත්ත වීතියක භවංගයෙන් කැඩිලා භවංගයෙන් බිඳිලා භවංගයෙන් ආරම්භ වෙලා මතුවී ඉලිප්පිලා ක්‍රියාත්මක වීගෙන එන සිත් දෙලක තිබෙනවා ජවන් කියලා කොට්ටාසයක් එක තැනක මැද්දෑවේ ඒ ජවන් සිත්වල තමයි මේ ගුණය තියෙන බව නැති බව අපිට තේරුම් ගන්නට හොඳම තැන. වෙන තැන්වල ගියාට මේ වැඩේ කරගන්න බෑ. හොයාගන්න බෑ. දැනගන්න බෑ. ඒවා එතන නැති නිසා. යම්කිසි තැනක මේ ධර්මයට අනුව මේ කතාව ඇප්ලයි වෙන්නේ නැති තැනක් තිබෙනවා නම් ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක් තිබෙනවා නම් දැන් මම කිව්ව ඉස්සර වෙලා ආශේවනීය කියලා කියන්නේ පළමුවෙන් කලින් පහළ වෙච්ච හිත දෙවනුව පහළ වෙන හිතට දෙවනුව පහළ වෙන හිතට පසුපසු පහළ වෙන හිතට උදව් වෙනවා උපකාර වෙන ශක්තියක් ලබා දෙනවා හුරුවක් ලබා දෙනවා කියලා. එතකොට ඒකේ තිබෙනවා උපකාර බව දෙන්නා ඉන්නවා උපකාර බව ගන්න කෙනා ඉන්නවා. ඔය උපකාරී දෙන්නත් බැරි. උපකාරී ගන්නටත් බැරි. යමක් තියෙනවා නම් ඒවට කියනවා ප්‍රත්‍ය ගතියක් නැති ප්‍රත්‍ය උප්පන්න ගතියකුත් නැති ප්‍රත්‍ය නීකයෝ කියලා කියන්නේ ඒ අයටයි. උපකාරයක් කරන්නටත් බෑ උපකාරයක් ගන්නටත් බෑ. ඒවට කියනවා ප්‍රත්‍යනීක ධර්ම කියලා. දැන් මේ ජවන් සිත්වල තිබෙනවා උදව් වෙන උපකාර වන ගතිය. චිත්ත වීතියක ජවන් සිත් තිබෙනවා හතක්. සාමාන්‍ය. ඒ ජවන් සිත් හතේ පළවෙනි පළවෙනි සිත් දෙවෙනි සිතට ඊළඟ සිතට හුරුවක් හදලා තවත් මම කිව්වා අර මිනිස්සෙක් හොඳට වැවිලා තිබෙන තනකොළ ගොඩක එකපාරක් ගියාම තනකොළ ටික නැමෙනවා. තව පාරක් ගියාන් පස්සේ තවත් ටිකක් පොඩි වෙනවා. තවත් කීපකමනක් එහෙට මෙහෙට ගියාන් පස්සේ ඒ තනකොළ ටික යට වෙලා, පැලිලා, පොඩි වෙලා පාරක් මතුවෙනවා, පිස්සෙනවා. ඔය විදිහට තමයි අඩිපාර හැදෙන්නේ. පාරක් හැදෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මතක ඇති කතාවක් කිව්වා. ඒ වගේ මේ පළවෙනි හිතේ ශක්තියක් දෙවෙනි එකට එනකොට ඒක බලවත් වෙනවනේ. හුරුවක් වෙනවනේ. අපි යම්කිසි වචනයක් කතා කරනකොට ඉස්සර වෙලා අමාරුවෙන් අමාරුවෙන් කියපු වචනේ පස්සේ පස්සේ හසුරවනකොට හරි දේසි. දෙවෙනි එක ලේසි වුණේ පළවෙනි එකේ හුරුවේ පුරුද්දේ හැඩේ අරගෙනනේ. ආන් ඒ ගුණය තමයි මේකේ පෙන්වා දෙන්නේ. අනිත් එක තියෙනවා මෙහෙම එකක් මේ ඔය හැම හිතකම තිබෙනවා එක්තරා විදියක වේදනා ගුණයක් වේදනා ගතියක් අරමුණට අනුව හැසිරෙන අරමුණ පිළිබඳව ක්‍රියාත්මක වෙන වේදනාවක් වේදනා ගුණයක් තිබෙනවා. ඒක උපේක්ෂා සහගත වෙන්න පුළුවන්, දෝමනස සහගත වෙන්න පුළුවන්, අනිත් එක මේ දුක්ඛ සහගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සැප සහගත වෙන්න පුළුවන්. සැප සහගත වේදනාවක් හරි දුක්ඛ සහගත වේදනාවක් හරි උපේක්ෂා සහගත වේදනාවක් හරි වෙන්න පුළුවන්. එතකොට මේ වේදනාවන්ගෙන් සමාන ගුණයක් සමාන ගතියක් සමාන ස්වභාවයක් තිබෙන එකට තමයි ඔය ආසේ වෙන ගුණය කාවද්දන්න පුළුවන් ගතිය මතුවෙන්නේ තියෙන්නේ මේ කාරණේ අපි ඔය විදිහට තේරුම් අරගෙන අපි වීතියකට ගමන් කරමු. වීතිය කියලා කියන්නේ පළවෙනි ඔය වීති කාණ්ඩ විස්තරයට යන. දැන් අපි කියනවා කුසල අකුසල අව්‍යාකෘත කියනවනේ ඒ ඒකේ පළවෙනි එක ගමු ඒක විස්තර කරන තැන මේ විදිහට පද පෙළක් තිබෙනවා පාළියෙන් කුසලෝ ධම්මෝ කුසලස්ස සේවන පච්චයේන පච්චයෝ කුසල ධර්මය කුසල ධර්මයකටම පුරුදු වීම වශයෙන් හුරු වීම වශයෙන් උදව් වෙනවා උපකාර වෙනවා කියන කතාවයි ඒ තියෙන්නේ. උදව් වීම, උපකාර වීම, ආශේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ යමන් සිත් හතක් කියනවා කියවන්නේ. මේක අපේ පින්වතුන්ට මේක කලියෙමුත් අහලා තිබෙන නිසා අද මේක ටිකක් තරමක ලේසියක් පහසුවක් වෙන්න බැරි කමක් නැtei කියලා මම විශ්වාසයකුත් තියෙනවා. පළවෙනි ජවන් සිත කලින් තියෙන්නේ ජවන් සිතක් නෙවෙයි. පළවෙනි ජවන් සිතට කලින් තිබෙන සිත ඇවිල්ලා ක්‍රියාසිතක්. ක්‍රියාසිතේ තිබෙන වේදනාව ජවන් සිතේ තිබෙන වේදනාවත් දෙක සමාන වෙන්නේ ඒක නිසා ඒ පළවෙනි වොත්තපන සිතෙන් පළවෙනි මේ කියන්නේ වොත්තපනිසිතින් කලින් තිබෙන වොත්තපනිසිතින් ජවන් සිතට ආසේවන ගුණයක් ගාවන්ට ප්‍රත්‍යක් ගාවන්ට බෑ. ඇයි? තමාගේ වර්ගය නොවන නිසා. ඒක නිසා පළවෙනි ජවන් සිතේ ඊට කලින් ලබා දෙන සිතකින් ආසේවන ප්‍රත්‍යක් ලබන්ට ඒ පළවෙනි ජවනයේට හැකියාවක් නැහැ. එකක් එක වර්ගයේ නෙවෙයි අනිත් එක වේදනාව අසමානයි. ඒ නිසා අපි පින්තුන් තේරුම් ගන්න ඕනේ ජවන් සිත්වල උනත් පළවෙනි ජවනයේ ලබා ගැනීම ගතිය නෑ. හැබැයි පළවෙනි ජවන් සිතෙන් එයාගේම වර්ගයේ එයාටම සමාන වෙච්ච ගුණයක් තිබෙන එයාගේ පරපුරේ ඉස්සරහට යන දෙවෙනි ජවන් සිතට ප්‍රත්‍ය වෙන්න පුළුවන්. පළවෙනි ජවන්සිතෙන් දෙවෙනි එකට හුරුවක් එක්කාසු කරන්න පුළුවන්. පළවෙනි ජවන්සිතෙන් දෙවෙනි හිතට යම්කිසි ගුණයක් එක සමාන ගතියක් ලං කරලා එකතු කරලා කිට්ටු කරලා දෙන්න පුළුවන්. ඒක නිසා පළවෙනි ජවන්සිතේ දෙවෙනි එකට උදව් වීමේ ගතිය තියෙන බව හැබෑව. හැබැයි ඒ පළවෙනි එකට කොහෙන්වත් උදව්වක් ගන්නට හැකියාවකුත් නැහැ. ඒක නිසා ප්‍රත්‍ය ගතිය තිබෙනවා. පිහිට වීමේ ගතිය තිබෙනවා. පිහිට ලබා ගැනීමේ ගතිය පළවෙනි ජවනයේ නැහැ. දෙවෙනි ජවනයේට ගියාම දෙවෙනි ජවනයේ තිබෙනවා තුන්වෙනි එකට තමාගේ හුරුවක් පුරුද්දක් යම්කිසි ශක්තියක් තුන්වෙනි එකට දෙන ගතියකුත් තිබෙනවා. ඊළඟට පළවෙනි එකෙන් පළවෙනි ජවණයෙන් එයාට ගන්න පුළුවන් ගතියකුත් තිබෙනවා. පළවෙනි ධවණයෙන් ආශේවන ප්‍රත්‍ය ලැබුවා. ඒ වගේම ලබන ගතියකුත් තිබෙනවා. දෙවෙනි එකෙන් තුන්වෙනි එකට ආශේවන ප්‍රත්‍ය ගතිය ලබා දෙන ගතියකුත් තිබෙනවා. ඔන්න එකක්. තුන්වෙනි සිතට ගියාම තුන්වෙනි ජවන්සිතේ තිබෙනවා දෙවෙනි ජවන්සිතෙන් ප්‍රත්‍ය ගුණය ආශේවන ගුණේ ලබන ගතිය තිබෙනවා තුන්වෙනි එකෙන් හතරවෙනි එකට ශක්තියක් ලබා දෙන ගතියක් තිබෙනවා දීමයි ගැනීමයි දෙකේම ගතිය තියෙනවා. ඊළඟට හතරවෙනි එකේ තිබෙනවා තුන්වෙනි එකකින් ශක්තිය ලබා ගන්න ගතිය, හුරු උපකාරය ලබා ගන්න ගතිය. ඊළඟට පස්වෙනි එකට ශක්තියක් ලබා දෙන ගතිය. ඊළඟට පස්වෙනි එකේ තියෙනවා හයවෙනි එකට උදව් වෙන ගතිය. හතරවෙනි එකකින් ශක්තියක් ලබන ගතිය. ඔය විදිහට මේක දිගට යනවා. හත්වෙනි එකට යනවා. හත්වෙනි ජවන්සිතට ගියාම එතන තියෙනවා මෙහෙම එකක්. හත්වෙනි ජවන්සිතට පුළුවන් හයවෙනි ජවන්සිතෙන් ආසේවන ප්‍රත්‍ය ලබන්න. උදව්ව ලබන්න. උපකාරයේ ග්‍රහණය කරගන්න පුළුවන්. හැබැයි හත්වෙනි ජවණයෙන් ඊළඟ එක්කිනාට යමක් ආසේවන ප්‍රත්‍ය කරන්න බෑ ලබා දෙන්න බෑ. හේතුව ඊළඟ හිත ජවන හිතක් නොවන නිසා තමාගේ වර්ගයාගේ එකක් නොවන නිසා තමාගේ සමානෙක් ඇති නොවන නිසා ඒක නිසා ඒකෙ තිබෙන්නේ ලබා ගැනීමේ ගතිය විතරයි හත්වෙනි එකේ තිබෙන්නේ උපකාරී ලබා ගැනීමේ ගතිය, ආශේවනපත්තිය ලැබීමේ ගුණය, දීමේ ගුණයක් ඒකට නැහැ. පළවෙනි එකට ගියන් පස්සේ තියෙනවා ඒකට තිබෙන යම් දෙයක් දෙවෙනි එකට ලබා දීමේ ශක්තිය හැබැයි ලබා ගැනීම ශක්තිය නැහැ. මෙන්න මේ ස්වභාවයට තමයි ඔය ආසේන ප්‍රතිතින් දැන් දැන් තව එකක් තිබෙනවා ඔය කුසල ධර්ම පේළියේ ඔය කතාව කියාගෙන යනකොට මතක ඇති අපි මේ පින්වතුන්ට වචන දෙයක් මතක් කරා පත්‍ය සහ ප්‍රත්‍යඋප්පන්න ගතිය. ප්‍රත්‍යයයි ප්‍රත්‍යඋප්පන්න ගතියයි. ප්‍රත්‍ය කියලා කියන්නේ යම්කිසි දෙයකට දෙවෙනි හිතට උදව්පකාර වීමේ ගතිය, ශක්තිය. එහෙම උදව්පකාර වෙන්නේ ඇයි? උදව්පකාර වීමේ ගතිය, ශක්තිය, ප්‍රතිශක්තියක් ඒක ඇතුලේ තිබෙන නිසායි. එහෙම නැත්නම් ශක්තියක් නැත්නම් ඒක උදව් වෙන්න බෑනේ. ඊළඟට ඒක ලබන්නාට කියනවා පත්ති උප්පන්නයක්. ඔය කතාවත් අපි මතක තියාගන්න ඕනේ. ඊළඟට තිබෙනවා මේ තව කාරණයක් තමයි කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කියන තැන මෙතන කියන්නේ කුසල ජවන් පිළිබඳව විතරයි. අපි කතා කරා සිත් 89ක් ගැන. ඒකේ තියෙනවා අකුසල් සිත් 12ක් තිබෙනවනේ. ඔය අකුසල් සිත් 12 ඒ හිත්වල තිබෙන්නා වූ ඇතුලේ වැඩ කරන යම් යම් බලවත් චෛතසික ධර්මයන් හේතු කරගෙන ඒවට ලෝභ මූල කතාව, ද්වේෂ මූල කතාව, මෝහ මූල කතාව කියලා ඒවට නම් පට බැඳකට ඒවට නම් ලැබුවට ඒවා වේගෙන් දුවන අර්ථයෙන් ඒවා ඇවිල්ලා ওই 12ම ජවන් සිත්. ඔය අකුසල සිත් 12ම ජවන් සිත්. කුසල පැත්තට ගියාම කාමාවචර සෝබන සිත් 8ක් තිබෙනවා. ඒ සිත් 8 ඒවා ජවන් සිත්. ඒ වගේම ක්‍රියා සිත් ටිකක් තිබෙනවා ඒවත් ජවන් සිත්. රූපාවචර කුසල සිත් පහක් තිබෙනවා ඒවා ජවන් සිත්. ක්‍රියා සිත් පහක් තිබෙනවා ජවන් සිත්. ඊළඟට ඔය මහග්ගත අරූපාවචර කුසාසිත හතරක් ජවන්සිත. ක්‍රියාසිත හතරක් ජවන්සිත. තව තියෙනවා මේ ඵලසිත තියෙන මාර්ගසිත තියෙන. දැන් මේ කියන මේ ඔය කුසාසිත අකුසාසිත ක්‍රියාසිත මේවා මම දැන් කිව්වා මේවා ජවන් කියලා. හැබැයි මේවා ජවන් සිත් කියලා කිව්වට ඒ නම් ඒ සිත් වලට නම් දීලා තිබෙන්නේ ජවන් සිත් කියලා නෙවෙයි. ඒවා කුසල් සිත් කියනවා, අකුසල් සිත් කියනවා, රූපාවචර සිත් කියනවා, අරූපාවචර සිත් කියනවා, ලෝකෝත්තර සිත් කියලා ওই වගේ තමයි ඕවට නම් තියලා තියෙන්නේ. හැබැයි මේ නම් තියලා තියෙන මේ එක එක පොඩි ගහලා ඒ ඒ තැන්වල නම් තැබුවට ඒවා මේ චිත්ත වීතියක වැඩ කරන්නට ක්‍රියාත්මක වෙන්න දාපු ගමන් ඒවාට මොන නමින් හිටියත් ඒවා ඒ චිත්ත වීතියක ජවන් කියන වැඩේ කරන්න ඕන. ජවන් ගතිය, දුවන ගතිය, වේග ගතිය තියෙන හින්දා ඒත නිසා ඒ චිත්ත වීතියකට ගියාන් පස්සේ ඕවට වැටෙනවා ජවන් සිත් කියලා. හැබැයි අර කුසල අකුසල ඒ සිත් තමයි යන්නේ. අපි ඒක හොඳට පැහැදිලි කරගෙන තියාගන්නේ කොහොඳයි. දැන් අපි එක එක මේ කෑම හදන අපි තුනේ ලංකාවේ මිනිස්සු එළවලු જાතියම හදනවා. දැන් අපි හිතමු මොන හරි જાතියක් වෙනම ගත්තා කියලා එළවලුවක් ඒ එළවලුව කඩෙන් ගන්නකොට අපි ගන්නවා අල කියලා. පරිප්පු කියලා. නමක් කියලා ගන්න. එහෙම නමක් කියලා අරගෙන ඒක ගෙදරට එනකොට ගේන්නේ අල කියන නමින් හරි පරිප්පු කියන නමින් හරි. ඊට පස්සේ ඒවා කපනකොට අලගෙඩියක් කපනවා පරිප්පු හොදනවා. හැබැයි ඒක උයලේ උරුණාට පස්සේ අපි ඒ නමෙමුත් කියනවා. හැබැයි ඒක කරිය කියලා කියනවා. හොද්දක් කියලා කියනවා. ඒ වගේම ව්‍යංජනයක් කියලා කියනවා. අර ඒක ක්‍රියාත්මක වෙනකොට පළමුවෙන් වෙන වෙන ආකාරයට අලද පරිප්පුද තුනපාදේව වෙන වෙන තිබුණාට ඒවා උයලා පිහලා ක්‍රියාත්මක වෙන තැනට ගියාන් පස්සේ ඒක කරියක් වෙනවා ව්‍යංජනයක් වෙනවා පොදුවේ ගත්තම කෑමක් වෙනවා ආහාරයක් නම් වෙනස් වෙනවා ඒ වගේ මේ වෙන වෙනම තිබෙන්නා වූ කුසල අකුසල ක්‍රියාසෙත් එක චිත්ත වීතියේ දුවන්ට ගියාම ඒවට ඒ තැනේදී අදාළ නැවැටෙනවා ඒක නිසා ජවන්නන ජවන් වල විතරයි ඔය ගතිය තියෙන්නේ. ඒක නිසා කියනවා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආසේවන පච්චේන පච්චය. උදාහරණයක් හැටියට ඔය සෝබන සිත් අටෙන් පළවෙනි සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික කියන සිත අරගෙන චිත්ත වීතියක අපි දැම්මොත් ජවන් පළවෙනි දැම්මොත් ඒ හිතම තමයි දෙවෙනි ජවනේ වෙන්නේ. ඒ හිතම තමයි තුන්වෙනි ජවනේ වෙන්නේ. ඒ හිතම තමයි හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි ජවනේ වෙන්නේ. එතකොට සෝමනස්ස සහගත ඥානසංසුත අසංකාරික කියන ඒ කුසල් සිත මේක චිත්ත වීතිය වැඩ කරනකොට ජවන්නාමෙන් වැඩ කරනවා හත්තාවක්. ඔය හිත්වල තියෙනවා පළවෙනි ජවණයෙන් දෙවෙනි එකට දෙවෙනි ජවණයෙන් තුන්වෙනි එකට අර සත්‍යය ලබා දෙන ගතිය සත්‍යය ලබා ගන්න ගැතියක් ඒකේ තියෙන. පළවෙනි ජවනේ නැති වුණාට ඊළඟ ඒවා තියෙනවා. ඒක නිසා මේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයක් කුසල ධර්මයකට පත්‍ය වෙනවා කියන කතාව ඔන්න ඔය අනුසාරයෙන් අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. තවත් එකක් තිබෙනවා ඔක මේ විස්තර කරනකොට ඛණ්ඩ කියන වචනේ දාලා ඕක කියනවා. ඛණ්ඩ කියලා කියන්නේ කුසල කුසල කන්දහා කියන වචනේ පාවිච්චි කරනවා ඔය කුසල ධර්මයන්ට අකුසල කන්දහා කියලා අකුසල ධර්මයන්ට ඒ වචන පාවිච්චි කරනවා. ඊළඟට මේක තියෙනවා පුරිමා පුරිමා කුසල කන්දා. පළමුවෙන් පළමුවෙන් මුලින් මුලින් කලින් කලින් පහළ වෙච්ච කුසල ධර්මයේ කුසලස්කන්ධය කුසල ධර්ම ස්වභාවය පච්චිමානම් පච්චිමානම් කුසලානම් කන්දානම් පසුව පසුව ඊළඟ ඊළඟට පහළ වෙන්නා වූ කුසල ස්වභාව ස්කන්ධ ධර්මයන් ආසේවන පච්චේන පච්චයෝ ආසේවන පච්චයෙන් පත්‍ය වෙනවා කියලා ම කියනවා අනිත් එක තමයි දැන් ওই ටික ඔක්කොම අපි මේ කාම භූමියේ පින් කරගෙන ඉන්නවා වෙන වෙලාවට සිද්ධ වෙනවා කියමුකෝ දැන් මේවා අහන අපි සියලු දෙනා මේවා අපිට කියලා දීපු ආර්යයන් වහන්සේලා තථාගතයන් වහන්සේ ඊළඟට ශ්‍රාවකයන් වහන්සේලා සියලු දෙනා උන්වහන්සේලා අපිට මේ ධර්ම කියලා දීලා පිරිනවම් පෑවා. උන්වහන්සේලා ඉවර වුණේ නැතර වුණේ කොතනද? නිර්වාණ ධාතුවේ නිවි ගිය තැන. දැන් දැන් බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ඔක්කොම ටික තේරුම් අරගෙන වටහාගෙන ඒ කිසිම නාම ධර්මයකට චෛතසික ධර්මයකට රූප ධර්මයකට මමායනයක් කරන්නේ නැතුව ඕනෑකමක් ආසාවක් හදන්නේ හිතන්නේ උපදවන්නේ නැතුව ඒවා කිසිම සත පහකට ගණන් ගන්නේ නැතුව ඒ වගේ තිබෙන කිසිම බැඳීමක් තියාගන්න නැතුව තියෙන ඔක්කොම බන්ධන මේ හේතුඵල ධර්මයන්ගේ මේ ආශේවන ප්‍රත්‍ය කරන ඔක්කොම ධර්මයෝ ටික අතහැරලා දාලා නිවි සාන්තියටපත් වුණා. නිවි සනසී කියා. නිර්වාණයට එකතු වුණා. නිර්වාණ ධාතුවේ සම වුණා. දැන් ඒ සියලුම නාම ධර්මයෝ එහෙම නැති වෙලා සුද්ධ වෙලා නිවි ගියා. දැන් අපිත් මේවා අහන්න හිතන්නේ මෙනෙහි කරන්නේ ඇයි? ඒක පරමාර්ථයකින්. ඒ තමයි දැන් තථාගතයන් වහන්සේට කරදරයක් වූ තථාගතයන් වහන්සේට වදයක් වූ තථාගතයන් වහන්සේට දුකක් පීඩාවක් වූ සියලුම දේවල් අතහැරලා දාලා ගියා අපිට කරදරයක් වී තිබෙන්නේ මේ අපි තුල අපි කියලා ග්‍රහණය කරගෙන තිබෙන්නා වූ මේ නාම ධර්ම රූප ධර්ම ටික. දැන් අපි මේව තේරුම් ගන්න. ඇයි? ඔය නිර්වාණ ධාතුවට එකතු වෙන්න. ඒ නිවරට යන්ට යන ගමනේදී නිවන් කිට්ටු කරලා තිබෙන කුසසෙත් එකක් තිබෙනවා. ඒ තමයි විදර්ශනා ඥානානුසාරයෙන් අනුලෝම ගෝත්‍ර භූ ඥාන පළවෙනි ස්ථාන. සමහරට අනුලෝම වෝදාන ඥාන. ඊට පස්සේ අනුලෝම ගෝත්‍ර වූ මාර්ග ඵල. ඔය වගේ සිත් එකක් තියෙනවා. ඒ සිත්වලට ඒ අපි නිවි යන තැන සිද්ධ වෙන එතන කුසල ධර්මියෝනේ. කුසල ධර්මයක් නිසා නිවි යන්නේ. එතන මෙන්න මේ විදිහට හසුරුවලා තිබෙනවා පෙර ආචාර්යයන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා අනුලෝමං ගෝත්‍ර බුහුස්ස ආසේවන පච්චේන පච්චය අනුලෝම කියන්නා වූ සිත අනුලෝම කුසල ආරම්මණයක සිත ගෝත්‍ර බෝ කියන සිතට ආශේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවලු. උදව් වෙන උපකාර වෙනවලු. ඒකේ වෙන්නේ මේ අරමුණු දෙකක්. ආරම්මන දෙකක් සමාන ගුණගතියක්. ඒ කියන්නේ වේදනා වශයෙන් සමාන ගුණගතියක්. අනුලෝම සිතට දැනින්නේ සංස්කාරය. අනුලෝම සිතට දැනින්නේ අරමුණු වෙන්නේ සංස්කාරය. විශේෂයෙන් සංස්කාරයන්ගේ අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්මයි. පහුවෙන්නේ. ඉතින් ඒවා වෙලා සංස්කාරයන්ගේ ඇසෙ තිබෙන දේවල්නේ. ඊළඟට ගෝත්‍ර භූ කියන හිතට අරමුණු වෙන්නේ නිවන. මේ පළමුවෙම නිවන පැත්තට හැරෙන හිත තමයි ගෝත්‍ර භූ හිත කියන්නේ. එතකොට අනුලෝම සිතෙන් ගෝත්‍ර භූ සිතට යම්කිසි හයිය ගතියක්, ගැම්ම ගතියක් අරමුණ වෙනස් වුණාට වේදනාව වශයෙන් සමානකමක් තිබෙන නිසා ඒකට උදව් වෙනවා, උපකාර වෙනවා අනුලෝමං ගෝත්‍ර බුස් ආසේන පච්චේන පච්චේ ඊළඟට කියනවා ගෝත්‍ර භූසිත ඇති වෙච්ච ගමන් ගෝත්‍ර භූ මග්ගස්ස ආසේවන පච්චේන පච්චේ ගෝත්‍ර භූ කියන ඒ සිත නිර්වාණය පැත්තට හැරුණා විතරයි කෙලෙස් නැති කරේ නෑ ඒ එකම පහළ වෙන්නේ මාර්ගසිත මාර්ගසිතෙන් තමයි කෙලෙස් නැසන්නේ ආන එතනදී මාර්ග ගෝත්‍ර භූ මග්ගස ආසේන පච්චේන පච්චෝ අමුතු විදිහේ අමුතු ගතියක් මේ මාර්ගසිතට ගෝත්‍ර බුදුන් ලං කරලා දෙනවා. එකපාරම මාර්ගසිත පහළවන්නේ වෙනව නෙවෙයි. ඒ තමයි ධර්ම ස්වභාව. හැබැයි ඉස්සර මාර්ග ඵල අවබෝධ කරගන්න සත්‍යයට යනකොට ඒව මේ අනුලෝම සිතෙන් පස්සේ ඒක වෝදානීය බවට පත් වෙනවා. ඒක ගෝත්‍ර භූ වෙන්නේ නැහැ. ගෝත්‍ර භූ සිත පහළ වෙන්නේ පළවෙනි අවස්ථාවේදී විතරයි සූවාන් වෙන අවස්ථාවේ විතරයි. ඉතින් මේ කුසල්සිත පීලියක් පළමුවෙන් පළමුවෙන් ඇතිවෙච්ච කුසල්සිත ටික දෙවෙනි එකට පුරු වේගෙන යන විදියයි. අපි මේකෙන් අපේ தත්වයෙන් අපේ මට්ටමින් අපි හිතා ගන්න ඕනේ. ඔය නිසා තමයි පළමුවෙන් කලින් කලින් නොදන්නා දේවල් අහගෙන අහගෙන අහගෙන තිබීම පස්සේ පස්සේ දෙයක් අහගෙන දැනගන්නට තේරුම් ගන්නට වැඩියෙන් අවබෝධ කරගන්නට හේතුපොනිස් වෙනවා කියන්නේ. ඔය ගතිය ඔය ධර්මවල තිබෙන නිසායි. දැන් මේක අද ඉස්සිස්සර වෙලාම මේ පින්වතුන්ට කියලා දුන්නා නම් මේක මෙලෝ හසරක් තේරෙන්නේ මේකේ කලින් එක්කාසුව යුතු Tamanට ගුණ කරගත යුතු දහම් පද ටිකක් දහම් කොටාස ටිකක් දහම් රාශියක් මේ පින්වතුන්ගේ හිත්වලට එක්කාස් කරලා ලබා දීලා ඒක හිත්වල ගාවලා හිත්වල තවරලා හිත්වල අසන්ත සලස්සලා හිත්වලින් හිතවලා මෙනෙහි කරවලා ඒ හුරුව ඒ ගුණය තිබිච්ච නිසා ඒක නිසා තමයි මේක මේ කියන කතාව අහන්ත තේරුම් ගන්නට මේ පින්වතුන්ට අද හැකියාව තියෙනවා. උතන තියෙන්නේ එක්තරා විදියක ආශේවන ගතියක්. ඇත්ත වශයෙන්ම පළවෙනිම පළවෙනි ඇතිවෙච්ච හිත්වල පිහිටක් තිබුණා. අපි මේක හරියටම precisely නිකන් හොඳටම original විදිහට කියනවා නම් ඒ චිත්ත වීතියක තියෙන්නේ පළවෙනිම පළවෙනි ඒවා අපිට මේ මතකෙට ලබා දෙන්නත් ඒක පිහිට වෙනවා. ඊළඟට ওই විදිහට කුසල ධර්මයක් කුසල ධර්මයකටම පත්ති වෙන විදිහ අපි තේරුම් ගන්න ඕනේ. දෙක අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මා සාසේන පච්චේන පච්චේ අකුසල ධර්මය අකුසල ධර්ම කියන සිත් ධර්මයෝ මේ අකුසල සිත් ජවණයකට ජවම් වීතියකට දැම්මම වීති සිත් වලට ගියාම ඒත් ඔය විදියයි ඉස්සර වෙලාම පහළ වෙනවා අකුසල ජවණය ඒ ජවණේ දෙවෙනියකට පිහිට වෙනවා දෙවෙනියක තුන්වෙනියකට පිහිට වෙනවා තුන්වෙනි එක හතරවෙනි එකට උපකාර වෙනවා හතරවෙනි එක පස්වෙනි එකට පස්වෙනි එක හයවෙනි එකට හයවෙනි එක හත්වෙනි එකට උදව් වෙනවා උපකාර වෙනවා ඒ විදිහට උදව් වේ උපකාර වෙවි මේකේ පත්‍ය ලබා දෙනවා පත්‍ය ලබා ගන්න එතනදී කියනවා අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආසේවන පත්‍යේන පත්‍යුත් ඒත් ඔය න්‍යායමයි ඒ විදියමයි කවස කවදාකවත් කුසල සිතක් අකුසල සිතකට ආශේවන ප්‍රතිචිය ලබා දෙන්නේ නැහැ. හේතුව චෛතසික යොමු වෙනස් ඒ වගේම ඒක වැඩ කරන වේදනාව වෙනස්. ඒක නිසා අසමාන සිතක් වෙන නිසා ඒක උදව්වක් ලබා දෙන්නේ නැහැ. ඊළඟට අකුසල සිත් වල තිබෙනවා දෝමනස සහගත සිත් තියෙනවා. ඒ දෝමනස සහගත සිත් තුළ තිබෙන ගතිය සෝමනස සහගතයේ තියෙන සිත් වලට ගතියට වඩා වෙනස්. ලෝභ සිත් වල. ඒ වගේම උපේක්ෂා සහගත සිත් තියෙනවා. ඒ සිත් වල කවදාකවත් අකුසල් වුණාට එකක් යන්නේ මේ දෙකක් යන්නේ තවත් එකකට උදව් වීමට එකම වර්ගයක් තමයි කියන්නේ දෝමනස්ස නම් දෝමනස්ස සෝමනස්ස නම් සෝමනස්ස එහෙම නැත්නම් ලෝභ මූලික නම් ලෝභ මූලික ඊළඟට කියන්න අපි දැනගන්න ඕන අව්‍යාකෘත ධර්ම අව්‍යාකෘත කියලා කියන්නේ මෙතන අව්‍යාකෘත තියෙනවානේ ධර්ම කීපයක් ඒ කියන්නේ ක්‍රියා සිත් අව්‍යාකෘතයි විපාක සිතුත් අව්‍යාකෘතයි ඊළඟට රූප ධර්මයත් අව්‍යාකෘතයි නිර්වාණ ධර්මයත් අව්‍යාකෘතයි දැන් මේ අව්‍යාකෘත ධර්ම වශයෙන් තිබෙන හතර ගොඩෙන් අපි රූප ධර්මත් අතහැරලා නිර්වාණය කියන ධාතුවත් අතහැරලා අපි මේ කතා කරන්නේ නාම ධර්ම සමූහය පිළිබඳව මේ නාම ධර්ම සමූහය ගත්තම මේ නාම ධර්ම සමූහයේ අව්‍යාකෘතයට ගන්නේ ක්‍රියාසෙට් එකයි. දැන් ප්‍රශ්නයක් එනවා. අව්‍යාකෘත ඇයි මෙතනදී ගත්තේ නැත්තේ කියලා. අව්‍යාකෘත ධර්ම ඇයි මෙතනදී මේ විපාක සිත් ගත්තේ නැත්තේ කියලා. අව්‍යාකෘත ධර්ම හැටියට කියන විපාක ක්‍රියා දෙකම මේ විපාක කියන ඒවා ඇවිල්ලා මේ ඒවා ජවන්ගත වෙනවට වඩා මේ හරි දුර්වල දුර්වල සිජ්ජාතිය. ඒ කියන්නේ විපාක ඇති වෙන්නේ ඉස්සර වෙලා කොහේ හරි ඈතකදී කඩියෙන් පහළ වෙච්ච සිතක බලයෙන් නිකාම නිකම් මේක පහළ වුණා කියන එකයි. ඒකේ අර තවත් එහෙකට ආයේ ගැම්මක් ලබා දෙන්න පුළුවන් ගතියක් ඒකේ නෑ. මේ වෙනත් කොහේ වෙනත් තැනක පහළ වෙච්ච එක ඒකේ පිහිටෙන් මෙතන පහළලා තවත් කොහෙද ආයේ තවත් එකකට පිහිට වෙන්නේ. ඒක නිසා විපාක සිත්වල ආශේවන ශක්තිය දක්වන්නේ නැහැ. ඒවා ශක්තියෙන් දුර්වල නිසා. හැබැයි ක්‍රියාසිටවල තිබෙනවා. ක්‍රියාසිට මොන සිද්ද? රහතන් වහන්සේලාගේ සිත්වල පහළ වෙන ක්‍රියාසිට. ඒ ක්‍රියාසිට වලින් ඒවා සාමාන්‍යයෙන් ඔය දකින දේවල් ආහන දේවල් ඊළඟට අත්විඳින රස විඳින ස්පර්ශ විඳින ඒවා තියෙන ඒ වගේ දේවල්. ඒ වගේ අවස්ථාවලදී රහතන් වහන්සේගේ సంతානේ ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාසිත. ඒ ක්‍රියාසිත වල එකිනෙකට උදව් වෙන ගතිය, උපකාර වෙන ගතිය තිබෙනවා. ඒවා විපාක නොවන නිසා. ඒක නිසා අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ආසේවන පස්සේන පස්සයෝ කියලා කියනවා. ඒ වගේම තමයි ඕකත් අතෙන්ට අදාළ කරගන්න ඕනේ. පළමුවෙන් පළමුවෙන් පහළ වෙන්නා වූ ජවන් සිත් ටික, ඒ කියන්නේ ක්‍රියාජවන්. පසුව පසුව පහළ වෙන්නා වූ ක්‍රියාජනන්ට ක්‍රියාජවන් වලට උපකාර වෙනවා. ඊළඟට අර මුලින් කිව්වා වගේමයි පස්සේ පස්සේවට උදව් වෙනවා උපකාර වෙනවා හයවෙනි එකේ උදව්ව ලබනවා උදව් ලබා දෙන්න බෑ පළවෙනි එකේ උදව්ව ලබා දෙනවා දෙවෙනි එකට පළවෙනි එකට ගන්න ඒ වගේම තමයි තවත් එකක් තිබෙනවා මේ ඔය කතාව ඔය විදිහට කියාගෙන ගියාම වාක්‍යයක් තිබෙනවා පුරිමා පුරිමා ක්‍රියා අභ්‍යාකතා කන්දා පළමුවෙන් ඉදිරිපත් වෙන අව්‍යාකෘත ක්‍රියා චිත්තයෝ එවත් ස්කන්ධයෝ පසු ඒවට ක්‍රියා අව්‍යාකෘතයන්ටම කන් ස්කන්ධයන්ටම ආශය වෙනවා කියලා. ඒ තමන්ගේ වර්ගයේ එක්කලා සමාන නිසා. ඔය කතාව ඕකත් දැනගන්නවා වගේම දැන් මේ තව එකක් තිබෙනවනේ දැන් මේ දැනගන්න ඕන ඔය සංදිස්ථානයක් තිබෙනවා. ඒ සංදිස්ථානයේ තමයි අපි භාවනා කරනවා කියලා හිතමු. අපි භාවනා කරගෙන ඉන්නකොට ඒ භාවනාව නිසා හිත එකතෙන් වෙනකොට ඒ චිත්ත වීතියක ගිහිල්ලා ඒක තැනකදී ඇති වෙනවා මේ අනුලෝම වශයෙන් සිත් පහළ වෙලා ලෝකෝත්තර නෙවෙයි කියන්නේ රූපාවචර පැත්තට බර වෙන එකක් තිබෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සර වෙලාම අපි ආනාපාන සතිය වඩනකොට අපිට පහළ වෙන්නේ ඥාන සම්පයුත්ත හිත්තේලියක්නේ. ඒවා කාමාවචරය තමයි රූපේ ආරම්මණය කරගෙන ආනාපාන සතිය දැකගෙන පහළ වෙන කුසල සිත්නේ. ඒ කුසල සිත් කුසල සිත් ටික ඉවර වෙච්ච ගමම්මනේ රූපාවචර සිත් පහළ වෙන්නේ අපි කියන්නේ ධානයකට යන්නේ. එතකොට කාමාවචර ස්වභාවයකින් අරමුණකින් අයින් වෙලා රූපාවචර ගතියකට හිත මාරු වෙන තැනක් තියෙනවනේ. එතකොට පළවෙනි ටික ඇවිල්ලා කාමාවචරයි කුසලයි දෙවෙනි ගොඩ ඇවිල්ලා රූපාවචර වෙනවනේ. එතකොට අපිට පේනවනේ මේ කාමාවචර රූපාවචර අසාමානතාවයක් තියෙනවා කියලා සිත්පීලි සිත්වල ඒ අරමුණු වීමෙන් විතරයි. ඒතන තියෙන්නේ අරමුණු කිරීම වශයෙන් අරමුණ වෙනස් වෙනවා. හැබැයි ඒකේ තිබෙන වේදනා ගුණය වශයෙන් සමාන වෙන නිසා කාමාවචර ඥාන සම්පේත කුසාසිත රූපාවචරයේවට උදව් වෙනවා. රූපාවචර කුසාසිත අරූපාවචර ඒ වගේම අරූපාවචර ලෝකෝත්තරට යන්ට ප්‍රත්‍ය ශක්තියෙන් උදව් වෙන උපකාරණ. එහෙම හන්දි ටිකකුත් තියෙනවා. ඒක කියන්න හේතුව එහෙම මෙන්න අපේ පින්වතුන්ට පොඩි පටලැවිල්ලක් වෙන්න පුළුවන්. එහෙමත් වෙනවනේ කියලා හිතුවොත් විතරයි. හිතන්නේ නැත්නම් එහෙම වෙන්නේ නැහැ. ඔය හන්දි කීපයක් තිබෙනවා. ඒකෙත් ඊළඟ ඒවට උදව් වෙනවා. උපකාර වෙනවා. ඉතින් මේ විදිහට අපි කුසල ධර්මයන්ගේ ආශේවන ප්‍රත්‍ය ගුණය අකුසල ධර්මයන්ගේ තිබෙන ආශේවන ප්‍රත්‍ය ගුණය, අව්‍යාකෘත ධර්මයන්ගේ ක්‍රියාසිතට තිබෙනා වූ ආශේවන ප්‍රත්‍ය ගුණය, ඒ ආශේවන ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙන තැන ඒ වගේම දැනගන්න ඕන ආශේවන ප්‍රත්‍ය සිද්ධ වෙන්නේ නැති තැන දැනගන්න ඕන ආශේවන ප්‍රත්‍ය සිදු කරන්න පුළුවන් ගන්න පුළුවන් කොතනද දෙන්න පුළුවන් කොතනද ගන්නත් දෙන්නත් දෙකටම පුළුවන් කොතනද කියලා අපි දැනගන්න. ඉතින් මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අතිගම්භීර වූ තැනක් පිළිබඳව අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ විස්තරයක් එක්ක ඒවා විකට පෙළදස්සලා තිබෙනා වූ ධර්මසාරයේ එක තැනක් තමයි අපි මේ උලුප්පලා ඒ වගේ මතු කරලා මේ කතා කරන්නේ. ඉතින් මෙහෙම ගතියක් තියෙනවා. මෙහෙම ගතියක් තියෙනවා කියන බව අපිට මේ විදිහට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා දැන් මේ මෙවැනි ගැඹීර වූ ධර්ම කාණ්ඩයක් තමන් වහන්සේගේ උතුම් ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන මහා කරුණාව උපදවලා අලෝභී කරුණාවර චේතනාවෙන් ලෝකයට දේශනා කොට වදාළ තථාගතයන් වහන්සේගේ උතුම් ගුණ බලයෙන්ොත් ඒ පිරිසුදු ධර්මයේ මේ දක්වාම ඉදිරියට පවත්වාගෙන රැගෙන ආවා වූ ඒ ශ්‍රාවක මහා මහරහතන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ තුන් ගුණ බලයෙන් ඒ වගේම මේවා ආරක්ෂා කරන කියලා දෙනේ ස්වාමින් වහන්සේලාගේ ආනුභාව බලයෙන් මේ ධර්මයේ ආනුභාව බලයෙන් මේ පින්වත් හැම දිනාටම හොඳට මේ ධර්මයේ තේරුම් අරගෙන හොඳට මේ ධර්මයක් හොඳට පැහැදිලිව අවබෝධ කරගෙන තියෙන බව දැනගෙන තියෙන ගතිය වටහාගෙන හැම දිනාටම මේ ආසේවන පත්‍ය කිය කර තියෙන තැන නැති කරලා ඒ තැනින් මිදිලා මේ ආසේවන ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක් තියෙනවා ඒ තමයි නිර්වාණ ධාතුව. ආන්න ඒ නිර්වාණ ධාතුවට ලං වෙන්න අවබෝධ කරගන්නට ඒ නිවෙනින් සැනසෙන්න මේ උතුම් වූ මේ ශාන්ත වූ මේ ප්‍රණීත වූ ධර්මය ඒ වගේම මේ ධර්මයේ ඇසීමේ හිතීමේ පින කුසල හේතු උපනිස්සේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි ආදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අප්‍රමාණකින් මම හිතනවා වහන්සේට ප්‍රශ්න කීපයකට යොමු වෙන්න අවස්ථාව අද තියෙනවාද කියලා දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ. ටිකක් අහමු බලන්න. ඇයි කල්‍යාණ මිත්‍රගේ අවස්ථාව තියෙනවා යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මතු කරලා ඒකට පිළිතුරක් ලබා ගන්න. ඊළඟ සම්මයි. ඊළඟ සම්මයි ස්වාමීන් වහන්සේ අවසරයි කියලා දෙනවා. මේ සමනස ඕකේදී මම තේරුම් ගත්ත එක පැහැදිලි කරගන්න තමයි අහන් කොට මේකේ කියලා තියෙන විදිහට සාමාන්‍ය කියලා තියෙන්නේ කුරිමා කුරිමා කුසල ධම්ම පච්චිමාන පච්චිමාන කුසලානන් ධම්මාන කියනකොට සමනස එතකොට මේකේ අර ඊළඟ හිතට තමයි ආශේනපත්තක් වෙන්නේ ආශේනපත්තය කියන එක හිත ඇතුලේ තියෙන ස්කන්ධ වලට වෙන්නේ නෑ මේ ස්කන්ධ කියන්නේ මේ කලින් ඇති වූ ස්කන්ධ ඊළඟට පහළ වෙන ස්කන්ධ වලට විතරයි ආශ්‍රයන පත්‍යක් සිද්ධ වෙන්නේ කියන එක. ඒ හිත ASCII නම් ආශ්‍රයන පත්‍යක් හෝ ඒ චිත්තජ රූප වලට ආශ්‍රයන පත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තේරෙනවා. එහෙම කියන්නේ විතර කරපු එක. එතකොට අර පසුව පහළ වෙන හිත් වලත් ඒ ස්කන්ධ වලට විතර කියන්නේ නාම ධර්ම වලට විතරයි. කියන්නේ රූප ධර්ම වලට කියපුවාම පස්වෙන් කන්දානම් කියපුවාම නාම ස්කන්ධ වලට විතරයි කියන එක වගේ තේරෙන්නේ ඒ ඊළඟට පහළ වෙන චිත්තජ රූප වලට හෝ එහෙම ආසන ප්‍රත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි තේරුම් ගත්තේ සම්මාස. ඒකේ වැරද්දක් තියෙනවා නම් පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න. මේ ස්කන්ධා කියපුවම ස්කන්ධ හතරටම විතරයි වගේ තමයි තේරෙන්නේ රූපස්කන්ධයට සම්බන්ධයක් නැහැ වගේ එකක් තමයි මම තේරුම් ගත්තේ. එතකොට ඒකේ නාම ධර්ම මේ කලින් මේ ඇතිවන නාම ධර්ම පස්සේ ඇතිවන මේ නාමස්කන්ධ වලට විතරද විතරයි ආසන පස්සේ සිද්ධ වෙන්නේ ඒ ඒ දැන් කලින් ඇති වුණ සිතේ ඒ අස්සේ ස්කන්ධ වලට හරි ඒකේ ඒකේ චිත්තජ රූප වලට හෝ පසුව පහළ වෙන හිස්වල චිත්තජ රූප වලට හෝ මේ මාසන පස්සේ සත්‍යක් නැහැ වගේ අත්දේම සංසාර අනිත් එක තමයි දැන් දැන් අපි මාර්ග හිතක් ඇති වෙනකොට කියනවා මාර්ග හිතත් එක්ක ඵල හිතක් ඇති වෙනවයි කියන එක. මාර්ග හිතයි ඵල හිතයි. හැබැයි මේක තේරුම් නැද්ද? ඒක ඵල හිතක් කියන්නේ අව්‍යාකෘත ධර්මයක් වෙනවානේ. මාර්ග හිතක් කියන එක කුසල ධර්මයක් වෙනවානේ. ඒ කුසලෝ ධම්ම අව්‍යාකෘත ධම්ම කියන එකක් පෙන්වන්නව නැහැ. ආසේනපත්‍යක් වෙනවා. ඒ කියන්නේ මාර්ග හිතක් ඵල හිත වලට ආසේනපත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි ඒකෙන් තේරුම් ගත්තේ. ඒකේ බලනකොට ඒකත් මම තේරුම් ගත්තා හරියද කියන එක පොඩ්ඩක් සොයනකොට කියන්නේ අනිත් ප්‍රශ්නේ තමයි මේ උපෝ මේ පරිකාරණ උපච මේ උපච කියන්නේ පරිකාරණ මේ උපචාර අනුලෝම ගෝත්‍රබු කියන හතර ඒ කියන්නේ පරිකර්මයෙන් ධම්ම ආශ්‍රයපත්‍යය තියෙනවාද පරිකර්ම හිතත් ආශ්‍රයපත්‍යය සිද්ධ වෙනවාද උපචාරවලට ඊට පස්සේ ඒකම අනුලෝම කියන එකටත් ඒ ඒ ගෝත්‍රපු කියන එක නම් මාර්ග හිතවලට මේ ආශ්‍රයපත්‍ය සිද්ධ වෙනවා කියන එක වගේ තේරුණා අර අතනින් ධම්ම තියෙනවාද ස්වාමීන් වහන්සේ පරිකර්ම ප්‍රචාරණලෝම ගෝත්‍රපු කියන ඒ හතරෙත් ඒ කලින් කියපු තුනේ පරිකර්ම ප්‍රචාරණලෝම කියන එකෙත් ආශය මේ ආශය වෙන ප්‍රතිශක්තිය තියෙනවාද කියන එකත් සම්මත පොඩ පැහැදිලි කරන්න පළවෙනි කාරණේ තමයි පළවෙනි කාරණේ තමයි මෙතන තියෙනවා කුසලා කන්දා කියලා කුසලා කන්දා කියනකොට කුසල ධර්මයන් ඇසුරු කරන්නේ රූප ධර්මයන් නෙවෙයි. ඒ කෙලින්ම යවන් වශයෙන් නියෝජනය වෙන්නා වූ නාම ධර්මිය පමණයි. ඊළඟට නාම ධර්මයන් ගෙනුත් ඒ චිත්තචෛසික නාම ධර්මයන්ගෙනුත් තමන්ගේ සමාන ගති තිබෙන සමාන වේදනාව තිබෙන නාම ධර්මයක් තමයි මේ කුසල ධර්මයක් තමයි ඒකට නියෝජනය වෙන්නේ. රූප ධර්ම ගණන් ගන්නේ නැත්තේ ඒවා කන්ද වචනෙන් කන්ද වශයෙන් පාවිච්චි කරනවා. හැබැයි මෙතන ඒවා කුසල කන්දා කියලා නෙවෙයි පාවිච්චි කරන්නේ. දැන් ඔය රූප ධර්මයන්ට අදාළ වෙන්නේ නැත්තේ රූප ධර්මයේ වේදනාවස්සේ රූප ධර්මයන්ට වේදනාව නැහැ. ඒ කුසල ධර්මයේ වල වේදනාව සමාන වෙනවා. කුසල මේ රූප ධර්මයේ ඇවිල්ලා ඒවා අව්‍යාකෘත ගණයට ගෙනෙනවා. අව්‍යාකෘත ගණයට ගෙනුනත් ඒවත් නාම ධර්ම නෙවෙයි. ඒක නිසා රූප ධර්මියෝ මේකට අන්තර්ගත කරගන්නේ නැහැ. ඊළඟට කිව්වා මේ ලෝකෝත්තර ලෝකෝත්තර ගෝත්‍ර භූසිත මාර්ගසිතට වෙනවා මාර්ගසිතට ආසේවන ගතිය ලබා දෙනවා හේතුව ගෝත්‍ර භූසිතයේ සිටේ දැකිය නිවන් දැකීමේ ගුණයම තමයි මාර්ගසිතට බලපවත්න්නේ හැබැයි මාර්ගසිත ගැන කියනකොට මෙහෙම එකක් තියෙනවා මේ මාර්ගසිතේ වැඩ කටයුත්තයි ඵලසිතේ වැඩ කටයුත්ත ටිකක් වෙනස්. මාර්ගසිතේ තිබෙනවා එක්තරා විදිහක මේ නිවනට ඉස්සරලාම ගිහිල්ලා කෙලෙස් නසාගෙන නිවන් අරමුණේ වැඩිගෙන හැපිගෙන යන ගතියක්. හැබැයි මේ ඒ ගතිය නෙවෙයි දැන් ඔකට කියනවා කුසලසිත කියලා. ලෝකෝත්තර කුසලසිත. හැබැයි ලෝකෝත්තර කුසාසිත පහළ වෙන්නේ එක වෙලාවක විතරයි. අර ජවන් වල වුණත් ලෝකෝත්තර කුසාසිත දෙකට හරහට පහළ වෙන්නේ නැහැ. හැබැයි ලෝකෝත්තර විපාක වශයෙන් පහළ වෙන. ඵලසිත නම් දිගට පහළ වෙනවා. ඒක නිසා ලෝකෝත්තර මාර්ගසිත වල සෝවා මාර්ගසිතෙත්, සකදාගාමි මාර්ගසිතෙත්, අනාගාමි අරිහත් මාර්ගසිතෙත් පත්‍ය ආසේවන පත්‍ය ලබා දීමේ ගතිය නැහැ. නමුත් ආසේවන පත්‍ය ගෝත්‍ර භූ සිතෙන් ලබා ගැනීමේ ගතිය තියෙනවා. ඊළඟට අනෙක් කාරණේ තමයි ඔය පරිකරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන්නේ. ඇත්තට ඒවා පරිකරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන සිත් ඇවිල්ලා ඒවා සෝමනස්ස සහගත ඥාන සංපයුත්ත බොහොම ඥාන සංපයුත්ත සම වේදනා ඇති චිත්ත ඒක නිසා ඒ වගේ විශේෂයෙන්ම ඒවා සිද්ධ වෙනවා නමුත් අතන විශේෂයෙන්ම කියන්න ඕන හයිලයිට් කරලා ඒ තමයි මේ හන්දියක් තියෙනවා ඒ තමයි අනුලෝම හිතයි ගෝත්‍ර භූසිතයි මාර්ගසිතයි දැන් අපි නිවන් මේ සංසාර නිවන් දකින්න නැතුව පුතඥෙක් හැටියට ඉන්න තාක්කල් අපි තාම ලෝකෝත්තර සිතක් පහළ කරගෙන මොකක්වත් නැතුව ඉන්න තාක්කල් අපිට මේ රේන්ජ් එකේ මේ භවය කියන රේන්ජ් එකේ කාම රූප අරූප ওই රේන්ජ් එකේ ඒකට අදාළ ඒකටම බර වෙච්ච ඒකෙම්ම සැලවිලා එන හිත්නි පහළ වෙන්නේ යම්කිසි තැනකදී මේ රේන්ජ් එකෙන් අවුට් වෙලා යනකොට අයින් වෙලා යනකොට ඊට පස්සේ පහළ වෙන්නේ අරමුණු කරන්නේ වෙන එකක් නේ. එතකොට හන්දියක් තියෙනවා. ඒ තමයි එහෙනම් මේ මේ ලෝකෝත්තර භූමියටපත් වෙන්නේ නැතුව තියෙන තාක්කල් අවසාන හිත හන්දිය ගස්සන අවසාන ප්‍රතජන හැටියට කියන්න පුළුවන් හිත මොකද්ද කියලා. ඒක තමයි අනුලෝම හිත. අනුලෝම හිත ගාවටම තියෙන අනුලෝම හිතින් අරමුණු කරන්නේ භවයට සම්බන්ධ සංස්කාරයෝ තමයි හිතන්නේ. හැබැයි සංස්කාර හිතපු ගමන් ඊළඟට ගෝත්‍ර භූයක පහළ වෙනවා. ඒක නිවන් හැරෙනවා. ඒක නිසා මෙතන හන්දියක්. ඒක නිසා තමයි අනුලෝම ගෝත්‍ර භූ මාර්ග කියන සිත් ටික මේ විශේෂයෙන් කියන්නේ. ඒ කියන්නේ අනිත් තැන් වලට වඩා මේක හැප්පෙන්න පුළුවන්. හැබැයි පරිකාරම උපචාර කියන ඒවා ඒවා ඊට කලින් එන ඒවා ඒවා කුසාසිත ඒවට අනිවාර්යයෙන්ම තියෙනවා ජවන්සිත. තේරුවා. එරසන් තව පොඩි ප්‍රශ්නයක් විතරක් තියෙනවා. එතකොට ඵල සමාපatti වීති වල වගේ තත් වෙනකොට ඵල සිද්ධිකට පාල වෙනකොට හරි මම දැන් එතකොට ඒ ආශ්‍රයපත්‍ය සිද්ධ වෙන්නේ නැත්ද? දැන් ධානවල එක දිගට ධාන ඇති වෙනකොට තත්ත්වේ තේරුම් ගන්න පුළුවන්. එතකොට ධානවල එතකොට ඒ කුසල වෙන්නත් පුළුවන්, අව්‍යකට වෙන්න පුළුවන් රාතන් වංශයට ධානයක සම්බන්ධනකොට. එතකොට ඒ වගේ තත්ත්වල් වෙනකොටත් ධානවල එක දිගට ධාන සිත් පහළ වෙනකොටත් කුසල හැටියට හරි අව්‍යකට හැටියට හරි මාල් ඵල සමාපatti වගේ තැනකදී ඵලසිත දිගට පහළ වෙනකොටත් ඒ ආසනපත්‍ය ශක්තිය සිද්ධ වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ආ ආසේවන පත්‍ය ගැන කියනකොට පත්‍ය ගුණය තියෙන තැන පත්‍ය ගුණය තියෙන තැනින් තමයි පත්‍ය ලබා දෙන්න හැකි වෙන්නේ මේකේ විස්තර කරනකොට කියනවා ආසේවන පත්‍ය ධර්මියෝ කියනකොට මාර්ගසිත හතරක් තියෙනවා මාර්ග සිත් සහ ඵල ජවන් තියෙනවා. ඵල ජවන්. ඒ ඵල ජවන් ටික අයින් කරලා මාර්ග සිතුයි ඵල ජවනුයි අයින් කරලා ඊට කලින් පහළ වෙන ලෞකික ජවන් සිත් කලින් කලින් පහළ වෙන සිත් සහ ඊළඟට චෛතසික ධර්ම තමයි ඔය ආසේවන පත්තියේ දීනී ගතියට උපකාර වෙන ශක්තිය තියෙන. ඊළඟට යම්කිසි දෙයක් දෙනවා නම් ගැනුම්කාරයා ඉන්නවා. ඒ ගැනුම්කාරයා ගන්නව ගන්නකොට කියනවා පළවෙනිම ජවන් සිතට ගන්න බෑ. ඒ වගේම තමයි අනිත්‍ය මේ ඵල ජවණයන්ටත් ගන්න බෑ. ඊළඟට අනිත් සිත් ටිකට චෛත්‍යික ධර්මයන්ට ගන්න පුළුවන්. ඒ විදිහට විස්තරේ දැනගත්තම හිතේ තියාගත්තම පස්සේ තව එකක් තමයි මම ඉස්සෙල්ලා කිව්වා අර අව්‍යාකෘතිය ගැන කියන වෙලාවේදී අව්‍යාකෘත කිව්වේ විපාකසිත මේ විපාකසිත කියනකොට ලෞකික විපාකසිත වෙනවා ලෝකෝත්තර විපාකසිත වෙනවා මේ ලෝකෝත්තර විපාක සිත්වල හැටියට සලකන්නේ ඵල සිත්. එතකොට ඵල සිතක් ජවන්ගත වෙනකොට ඵල සිතක් ජවනේ ක්‍රියාත්මක වෙනකොට ඒවා අත නෑ දීමේ ගැනීමේ ගුණය. ඒක නිසා තමයි ඒක එතනින් අයින් කරලා අයින් කරලා තියෙන ක්‍රියා ටික විතර ක්‍රියාසිත ටික විතරක් අරගෙන තියෙන්නේ. තේරුවන් සරණයි. Both in Simon, yes. හොඳයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා මේ මහත්ගත සිත් සම්බන්ධයෙන් කතා කරනකොට අපිට දැන් ප්‍රථම ධානය පිළිබඳව කතා කරනකොට ඒකේ වේදනාව සෝමනස්ස ගතිය නිසා ඊට කලින් ගෝත්‍රබු සිත ආදී පහළ වෙනකොට එතකොට එතනත් සෝමනස්ස සහගත ගතියක් තියෙන්න ඕනේ වගේ කියලා හිතෙනවා. එතකොටයි ආස්තේවන ප්‍රති ලැබෙන්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් පස්වෙනි ධ්‍යානය වගේ තැනකට අපි බලනකොට ඒ චිත්ත වීතියක් බලනකොට එතෙන්දී ඊට කලින් පහළ වෙන ජවන් සිත් ටික උපේක්ෂා සහගත විය යුතුයි කියලා හිතනවා. ඒ කියන්නේ උපේක්ෂා සහගත මහා කුසල් සිතකින් තමයි පරිකරම උපචාර ආදී වශයෙන් එතනට ඒ පස්වෙනි ධ්‍යාන සිත ඇති වෙන්න ආසවන් පස්තියෙන් පස්ති වෙන්නේ කියලා. එහෙම හිතුවොත් හරිද ස්වාමීන් වහන්සේ වෙනත් ආකාරයක් තියනවාද ඒක තේරුම් ගන්න තේරුම් ගන්න. මේ කාරණය ඇත්ත වශයෙන්ම මතක තියාගන්න හරීම ලේසි කාරණේ තමයි වේදනාව ගැන සමානත්වය බලන. වේදනාව ගැන සමානත්වයේ බලනකොට ඒ වේදනා සමානත්වයෙන් සෝමනස්ස සහගත වුණාද සෝමනස්ස සහගත ස්වභාවයකින් යුක්ත වෙච්ච සිතක් උපේක්ෂා සහගතයකට යන්නේ යන්නේ නැත්තේ ඒකේ ආභ්‍යන්තරීක වේදනා ගුණය අසමාන හින්දා. එතකොට අපි හිතමු ධාන වශයෙන් ගන්නකොට ධාන වශයෙන් ගන්නකොට මේ උදාහරණයක් විදිහට පස්වෙනි ධානයේ හිතම පස්වෙනි ධානයේ හැටියට ගන්නකොට පස්වෙනි ධානයේ උපේක්ෂා සාගතේ පිහිටනවා නම් ඊට කලි කලියෙන් යනකොට හිත සෝමනස වෙන්න පුළුවන් ආරම්මණයක වශයෙන්. හැබැයි ඒකට ලං වෙනකොට හිත උපේක්ෂා සාගත වෙනවා. එකපාරම කඩාගෙන ගිහිල්ලා සෝමනස සාගතයේකින් කොයින් එකක් බිම දාලා අනිත් පැත්තට හැරියෝ වගේ වෙන්නේ නැහැ. උපේක්ෂා සහගත වෙන්නේ නැහැ. ඒකට කලින් උපේක්ෂා සහගත ස්වභාවය හුරු වෙන්න ඕනේ. දැන් හොඳට බලන්න අපිට කියනවනේ මේ අරමුණක් හසුරුවන විදිය. හොඳට හිතන්න අරමුණක් හසුරුවන විදිය. භාවනාවකදී අරමුණක් හොඳ ප්‍රසන්න විදියට ඇති වුණොත් එහෙම උපදෙස් දෙන්නේ කොහොමද? ඕක විඳින්න යන්න එපා. ඕක විඳින්න යනවා කියලා කියන්නේ සෝමනස්ස සහගත වෙන. හොඳයි කියලා ගන්න එපා. මේක බොහොම උපේක්ෂා සහගතව හසුරුවන්න. ඇත්තටම ආරම්භණයට උපේක්ෂාව උපේක්ෂාවෙන් බලන්ට කල්ැතුම හුරුදු කර පුරුදු කරනවා. යමක් ඔය චිත්ත වීතියක පළවෙනි අවස්ථාවේදී ඒකට හුරු වෙලා ඊට පස්සේ ඒ සිත් පෙළකින් තමයි ඔකට එක්කාසු වෙන්නේ. ඒක නිසා හතරවෙනි ධානයට යනකොට උපේක්ෂා සහගත වෙනකොට ආන්න ඒ සමාන හිතකින් තමයි ඒකේ උදව් උපකාරය ලබන්නේ. ඒක හිතේ තියාගත්තන් පස්සේ හරි දේ සීමේක හසුරවන්න. අසල් ස්වාමිනත් එතකොට ඒක තේරුම් ගන්න තමයි අහන්නේ. එතකොට සාමාන්‍ය පස්වෙනි ඥානයට වගේ සම්බන්ධ අභිධර්මානුකූල පස්වෙනි ඥානයට වගේ සමාන සම්බන්ධිනවා නම් ඒ කලින් එතකොට අනුලෝම ගෝත්‍ර භූහිත් හැටියට පහළ වෙන්න ඕනේ උපේක්ෂාගත මහා කුසල හතරෙන් එකක් වගේ එක තමයි තේරෙන්නේ. ඥාන සම්ප්‍රුක්ත අනිවාර්යෙන් මහා ඥාන සම්ප්‍රුක්ත වෙන්න එතකොට උපේක්ෂාසගත ඥාන සම්ප්‍රුක්ත හිත් දෙකෙන් එකක් තමයි අනුලෝම පරි උපචාර මේ අපාය කර්ම උපචාරාණුම ගෝත්‍රික හැටියට පහල වෙන්න ඕනේ නේ ස්වාමීන් වහන්සේ. පුරුදු කරලා තියෙන ඒ විදිහටනේ. දැන් එහෙම නැත්නම් එහෙම සෝමනස් සහගත එකක් පුරුදු කරාපු පස්සේ සෝමනස් සහගත එකක් ඒක අයින් කරනවනේ දැන් හිත හිත පුරුදු කරලා තියෙන විදිහට තමයි ඒකට බැසගන්නේ. ඒක නිසා තමයි සමාන වේදනාව සෝමනස් සහගත වූ කල සෝමනස් සහගතයේක සෝමනස් සහගතයකට යනවා උපේක්ෂා සහගත වෙච්ච එක උපේක්ෂා සහගතයට යනවා. අනුරාධ ස්වාමීන් වහන්සේ ඉතාමත්ම කෙටි ප්‍රශ්නයක් අහන මේකටවත් අදාළ නෙවෙයි නමුත් පසුගිය දවස්වල අපි ධම්මසංග විපකරණේ පරිහරණය කරන වෙලාවදී දැනගත්ත දෙයක් ස්වාමීන් වහන්සේ අපි සාමාන්‍යයෙන් පරමාර්ථ ධර්ම කියනකොට චිත්තචෛතසික රූප නිබ්බාන කියවට පස්සේ අපි බැලුව කොහොමද මේක නාම ධර්ම රූප ධර්ම කියලා කොටස් වලට බෙදා ගන්නකොට එතෙන්දී අපිට ධම්මසංගණික සම්නේ පැහැදිලි වෙච්ච දෙයක් තමයි නිර්වාණය කියන එකත් නාම ධර්මයක් හැටියට සඳහන් වෙනවා. ඉතින් බැලු බැලමට අපිට හිතෙනවා නාම රූප නැති සත්‍යයක් නේද නිර්වාණය කියන්නේ කියලා. ඉතින් පොඩි තේරුම් ගැනීමේ අපහසුතාවක් තිබුණා. සමිනාස අද වෙලාවක් නැත්නම් ඊළඟ දවසේ හරි අපිට පොඩ්ඩක් ඒ පිළිබඳව දැනුවත් කරනවා නම් බොහොම පින් සමිනාස මේ කොතන තියෙන එකක් ගැනද කියලාද මහත්තයලා ඔය මේ ඔක අමාරුනේ වටහා ගන්න. ස්වාමීන් වහන්සේ මේක තිබුණේ අවසානයේදීම නාම ධර්ම රූප කියන තැනදී. නාම ධර්ම කියන්නේ මොකද්ද කියලා අහන තැනදී තමයි ඒ විදිහට විස්තරය තිබුණේ ස්වාමීන් ඒක මම විස්තරේ අරගෙන කියන්නම් අනිත් එක තමයි මේ නාම ධර්ම හසුරන තාලේ ඒකේ තියෙනවා මෙහෙම එකක් තමයි එක තැනක තියෙනවා විස්තරයක් යම් කිසි දෙයක් දැන ගැනීම සඳහා සතහනක් ප්‍රඥාත්යක් නමක් ආශ්‍රය කරගෙනම දැනගත යුතු නිසා නාම ධර්ම කියලා කියනවා. තව එකක් තිබෙනවා ආරම්මණයට හිත නැමී යන නිසා නාම ධර්මය කියලා කියනවා. අනිත් එක තියෙනවා රූප ධර්මයක් නොවන නිසා නාම ධර්ම වෙනවා කියලා. ඉතින් ඕකේ මම ඉස්සරහදී වෙලාවක කියලා දෙන්නම්. දැනට ওই ටික ඉසාගත්තම හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් මම හිතන්නේ ඔබ වහන්සේගේ කාල වේලාව බුදුන් මාත්‍යා යමක් තියනවාද කතා කියන්න ඔබ මුතුමන්. ඔව් ස්වාමීන් ඒක තමයි අර කියලා තිබ්බ අර නාම ධර්මය අර අරමුණට නැමී යන ආකාරය කියපුවම තමයි අපිට ගැටලුවක් මතුනේ ඒක කොයි වගේ තත්ත්වයකද නාම ධර්ම ටික අරමුණ පැත්තට යනවද අරමුණ නාම ධර්ම පැත්තට යනවද කියන ප්‍රශ්නේ අපිට මතුවනවා මම හිතන්නේ හැටියට. අපි ඒක වෙන දවසක සාකච්ඡා කරමු ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ අපි එහෙමනම් අද දවසේ කාල වේලාව සැලකලා අදට නිවිද සාකච්ඡාව මෙතනින් නිමා කරමු. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේට සවුනර සිස්ටර් සෙනෙමින් අපි අප්‍රමාණ කෘතවේදී පුණ්‍යානුමෝදනා කරන ඔබ වාස්තේ වේලාව සමේ නොබලා අපිට මේ ආකාරයෙන් කරන අනුග්‍රහය අපිට පාසෝගෙන් ලබා ගන්න බැරි අනුග්‍රහයක් අපිට ලැබෙන්නේ. ඒක අපි හැමදාමත් කෘතවේදීව සිහි කරනවා. හේමනාත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඉතාම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන ලෙස ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. හොඳයි හැම දිනාටම පෙරවන් සරණයි. මේ අවස්ථාවේදී අපි අද දවසේ විශාල බැරෑරු කටයුත්තක් මේ හිත් එක එක්කාසු කරගෙන කරේ. ඉතින් මේ වෙලාවේදී තියුණු විශාල කුසල චේතනා සමූහයක් පාදනය වුණා. හැම කෙනාටම සතුට වෙන්න පුළුවන්. එක මොහොතකින් හරි එක තප්පරයකින් හරි එක ක්ෂණයකින් හරි නිර්වාණ අවබෝධයේ පැත්තට යොමු වුණා, ලඟ වුණා, හැරුණා, බර වුණා කියලා සන්තෝෂ වෙන්නේ. ඉතින් මේ ධර්මයේ දන්නේ නැති නිසා තමයි අපි මරණයට විපතට ශෝකයට කනගාටුවට පත් මේ ධර්ම අවබෝධ කරගෙන නිවනින් නිවි ගියා නම් අපිට මේ මොකක්වත් කරදරයක් නැහැ. ඉතින් ඒක නිසා අද මේ දහම් වැඩසටහනට සම්බන්ධ වෙච්ච හැම දිනාටම අපි චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ දහම් වැඩසටහන දීර්ඝ කාලයක් මේ විදිහට පවත්වාගෙන ආපු පින්වත් සාලි දලුවත් මහත්මයාටත් හැම දිනාටමත් ජයන්ත මහත්මයාට ඉතින් ප්‍රශ්න ඇසූ ගුණ මහත්මයා ආදී සෑම දිනාටමත් ඒ කාන්තේම මේ මේ ගැඹීර වූ ධර්ම අවබෝධය කරගන්නට හේතු පුණ්‍යශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි මේ දවස්වල ඇත්ත වශයෙන්ම අපි මේ මේ සවරණට සිසිලස දහම් වැඩසටහනට සම්බන්ධ වෙන පින්වතුන් මේ කාරණේ හොඳට මතක තියාගන්න. හිතන්ට අමතක කරන්න බෑ. පසුගිය සතියේ මට ඉන්න අවස්ථාව ලැබුණේ නැත්තේ කරුණාපරව සිද්ධ කරන විශේෂ ආශිර්වාදාත්මක පින්කම් වලට සහභාගී වෙන්න සිද්ධ වෙච්ච නිසා. නැත්තම් මම මේවට සම්බන්ධ වෙනවා. ඉතින් මේ ඇත්ත වශයෙන්ම පහුගිය කාලේ මේ ලංකාවේ සිදුවෙච්ච විශාල මිනිස් ඝාතනයක් අහිංසක මිනිස්සු ටිකක් මොහොකටවත් සම්බන්ධ වෙච්ච නැති මිනිස්සු ටිකක් නිර්පරාදී මරණයටපත් වුණා. ඒකේ තාම කෙලවරකුත් නැහැ. සමහරුන්ගේ අතපය නැහැ. ඇස් කන් නැහැ. කතා කරන්න බෑ. ලෝකේ පේන්නේ නැහැ. ආය කවදාකවත් ඇවිදින්න බෑ. ඒ වගේම සමහර අයගේ මේ නෑදෑයෝ හිතමිත්‍රෝ ඔය අහිංසක මිනිස්සු පල්ලියට ගිහිල්ලා තමන් පිළිගන්න විශ්වාසයට ආගමට අනුව ඒ යාඥාවට ඒ පූජාවට සම්බන්ධ වෙච්ච මිනිස්සු මොන අහිංසක අසරණ අන්ත අසරණ පිරිසක්ද බලන්න. කොච්චර අවිහිංසාවාදීද බලන්න. බෞද්ධයෝ හෝ කතෝලිකෝ හෝ වෙනත් හෝ වේවා මොන ආගමකට වුණත් මේ දේවාලයක ගිහිල්ලා මේ මේ යාඥා කරන්නේ Tamanට පුරුහංකමක් තියෙනවා නම් දෙයක් කරගන්නට තවත් තැනක යාඥා කරන්නේ නැහැනේ. ඒක ඒ අයගේ විශ්වාසයේ හැටියට ඒත්ෙන්ට ගිහිල්ලා අහිංසක අසරණ මිනිස්සු විදිහට කරන වෙලාවකදී ඉතින් මේ ඒ දේවස්ථානවල අහිංසක මිනිස්සු පිරිසක් විශාල පිරිසක් ඝාතනය වුණා නැති වුණා ජීවිත පූජා කරා. ඉතින් මේ ඒ වගේම විශාල පිරිසක් අබ්බගාතිව බවට පත් වුණා. ජීවිතේ ඉතින් ඔය මේ ජීවිතේ නැති වෙනකල් මේ අය ඒ රෝගී තත්ත්වයෙන් ආය නැති වෙච්ච ඇහි ඇහැ ඉන්නේ. නැති වෙච්ච අතපය ආය ලැබෙන්නේ ඒක මහා පාඩුව. ඒ වගේම ඛේද වාචකයක්. ඒක නිසා අද මේ අපි දහම් සභාව තුලින් මේ ධර්ම සාකච්ඡාව තුළින් මේ බණ ඇසීම බණ කීම තුළින් උපදවාගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අපි ඔය මිය පරලෝකියා වූ ඒ මිනිසුන් ඒ සත්පුරුෂම අහිංසක මිනිස්සු ටිකට හෝටල් වල ඉස්සරහට දේවස්ථානවල එතනදී මිය පරලෝකීය කොහේ හෝ වේවා පින්ගන්ට සුදුසු ආත්ම භාවයක් හදිසි හෝ ලබා ඇතනම් අපි මේ දහම් වැඩසටහනෙන් පවරාසිටින පින ඒ ඇයට අනුමෝදන් වෙන්න ලැබේවා අනුමෝදන් වේවා ඒ අය දකීවා මේ පින ඒ අයට මේ පින පෙනේවා කිසිම කාලයකදී ඒ වාගේ අවාසනාවන්ත පිපිරීමකට අවාසනාවන්ත දුකකට පත් වෙන්නේ නැතුව හොඳ ආරක්ෂාකාරී ස්ථානවල රැඳී ඒ වගේම සත්පුරුෂයන්ගේ ගුණවන්තයන්ගේ ආශ්‍රය ලබාගෙන මේ වගේ ධර්මයේ දැනගෙන සංසාර දුකින් අත මිදලා ඒ වගේ කටක දුක්ඛිත අවාසනාවන් තත්ත්වයකට පත් වෙන නිවනින් සැනසී නිවනින් සැනසී නිවන් අවබෝධ කරගෙන සංසාර දුකින් මිදී යන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් කියන අනුමෝදන් කරමු. ඒ වගේම ඔය අනතුරටපත් වී සිටිනා වූ මව්පියවරුන්ට දරුවන්ට පුංචි දරුවෝ සමහරුන්ගේ අම්මලා තාත්තලා නෑ අම්මලා තාත්තලා ඔක්කොම නැති වෙලා සමහරුන්ගේ දෙමව්පියෝ දෙමව්පියෝ ඉන්නවා දරුවෝ නැති වෙලා ඉතින් ඒ අයටත් මේ පිනේ බලයෙන් තුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් මේ වගේ දුකක් නැවත සිදු නොවේවා ඒ අයගේ චිත්ත පීඩා දුරු වේවා ඒ වගේම කායික අපහසුතාවයන් දුරු වේවා හිතා එක්ම නිරෝගී භාවය සලසාගෙන තමන්ගේ නිවාසස්ථානට යාගන්ට ලැබේවා ඉතින් පුළු පුළුවන් හැටියට ලෝකයෙන් අපි උදව්පකාර කරන්න ඕනේ. ඉතින් අපේ මිනිස්සු ටික ඔය මොන මොන ආගමේ ඔය හිටියත් ඔය ඔය අපේම ඉන්න ලංකාවේ ඔය ඉස්සර කාලේ ඉඳලා එකට බැඳී හිටපු මිනිස්සු ටික ඔය ඉන්නේ. ඉතින් ඒ අයට කරන්න පුළුවන් උපකාරයක් අපිත් ඉතින් අදිස්ථාන කරගන්න සිද්ධ කරන්න මේ පින් වලින් ඒ අයට සියලුම පහසුකම් සැලසේවා නිරෝගී භාවයේ සැලසේවා දුකක් කරදරයක් නැතුව ධර්මයේ තේරුම් අරගෙන ලෝකයේ තේරුම් අරගෙන මේ වගේ නිදිලා යන්න හිත් පහළ වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරමු. ඉතින් මේ ධම් වැඩසටහන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ නිවනින්ම සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. Sadhu, sadhu.